පින්නතුන්ට තව තවත් sannivedanaya කිරීම සඳහා ජයමග රූපවාහිනිය විසින් සාකච්ඡා කර සකස් කරගත්ත දහම් අනුශාසනා වැඩපිළිවෙලක්. මේ සූත්‍ර ධර්ම විවරණ තුලින් බලාපොරොත්තු වෙන්නේ නිවැරදි ධර්මය කුමක්ද කියලා සූත්‍ර ධර්මානුසාරයෙන්ම සමාජගත කිරීම. එදා සම්මා සම්බුදු පියාණන් වහන්සේ පරිනිර්වාණයට පරිනිර්වාණයට පත් වෙන්නට කලින් මාරයා ඇවිල්ලා බුදුරජාණන් වහන්සේට පරිනිර්වාණයට ආරාධනා කරද්දී බුදුරජාණන් වහන්සේ මොකද සඳහන් කළේ වික්ත පිරිසක් විනීත පිරිසක් බහුසුත පිරිසක් ඒ වගේම ධම්මානුධම්ම පිරිසක් මේ වගේ පරමත ධර්මයෙන් ධර්මානුකූලව විසඳන පිරිසක් බිහි වෙනකන් පරිණිරවාණය සිද්ධ වීම අභව්‍යයි කියනවා හේතුව තමයි බුදු පියාණන් වහන්සේ දන්නවා මේ ශාසනය කියන්නේ මේ ධර්මය කියන්නේ කොච්චර වටින දෙයක්ද කියලා. බුදුරජාණන් වහන්සේ දන්නවා තුන් ලෝක සත්‍යයන්ට මේ බුද්ධ ශාසනයෙන් පස්සේ ආපහු මෙහෙම සැනසෙන්න ශාසනයක් ලැබෙන්නේ කල්ප කෝටි කාලාන්තරයක් ගියාට පස්සේ කියලා. සමහරට ඒකත් මේ ඉන්න අයට මගහැරෙන්න පුළුවන්. ඉතින් ඒ වගේ බොහෝ කරුණු කාරණා නිසා බුදුරජාණන් වහන්සේ මාර්යාට සඳහන් කළේ බහුශ්‍රුත ධර්මදර විනයදර නිවැරදි පිරිසක් දිවි වෙනකන් මගේ පරිනිර්වාණය බලාපොරොත්තු වෙන්න එපා කියලා. ඉතින් එදා ඒ උතුමන් වහන්සේ මහෝත්තමයන් වහන්සේ ගත් අදිෂ්ඨානය නිසා අපි සැනසෙනවා. අපි ගෙවන මේ පැවිදි ජීවිතය කියන්නේ එදා බුදුරජාණන් වහන්සේගේ අදිෂ්ඨානය නිසාමයි. අපේ පින්නතුන් බණ ටිකක් අහලා හරි චිත්ත පීඩා නැති කරගන්නේ එදා ඒ බුදු පියාණන් වහන්සේගත් අදිෂ්ඨානය නිසාමයි. ඇයිගත් අදිෂ්ඨානය නිසා කියන්නේ ඒ අදිෂ්ඨානයට අනුකූලව බාහුස්ෘත ධර්මදර විනයදර පිරිසක් සිවණක් පිරිසක් සකස් වුණා. බුදුරජාණන් වහන්සේ පරිණිරවාණයටපත් වුණත් ඒ උතුම් සිවණක් පිරිස අපිට අද සැනසෙන්න පුළුවන් විදිහට අතින් අතට මේ උතුම් ධර්මය ත්‍රිපිටක ධර්මය අපේ අතට ලැබෙන විදිහට කටයුතු කරන්න තියෙනවා. අපේ වගකීම තමයි එහෙනම් අපිත් බහුශ්‍රත වෙලා ධර්මදර වෙලා විනයදර වෙලා පරමත වැරදි මත වැරදි දෘෂ්ටි ධර්මානුකූලව මෛත්‍රියෙන් ප්‍රඥාවෙන් විසඳමි. මේ ධර්මය වර්තමානයේ තුල රැකගෙන ඉදිරි අනාගතයට බාර දෙන එක. අන්න ඒ නිසා තමයි විශේෂම සූත්‍ර ධර්ම විවරණය ආරම්භ වෙන්නේ. ත්‍රිපිටකය සමාජගත කරන්නේ. අපි ඊයේ දවසේ සාකච්ඡා කළා මජ්ක්‍ධිම නිකායේ පණ්ණාසක තුනක් තියෙනවා කියලා කතා කළා මූල පණ්ණාසක මධ්‍යම පණ්ණාසක උපරි පණ්ණාසක කියලා ඊයේ දවසේ සාකච්ඡා කළා මූල පණ්ණාසකේ සූත්‍ර 50 ගැන කෙටි සංක්ෂිප්ත විග්‍රහයක් සීලයට දමලා සමාධියට දමලා විදර්ශනාට දමලා අපි සාකච්ඡා කළා ඊයේ ඒ සූත්‍ර 50 සූත්‍ර 15ක් පිළිබඳව කෙටි සංග්‍රහයක් කෙටි විග්‍රහයක් අද ඉඳලා මොකද වෙන්නේ අන්නේ සූත්‍ර පණෙහි සූත්‍රයෙන් සූත්‍රයේ දෛනිකව දේශනා කරනවා ගෞරවනීය ස්වාමීන් වහන්සේලා. එතකොට අපට අද පැවරුණේ මජ්ක්‍ධිම නිකායේ මූල පණ්ණාසකයේහි පළවෙනි වර්ගයේ තියෙන පළවෙනි වර්ගය කියන්නේ මූල පරියාය වර්ගයේ තියෙන මූල පරියාය සූත්‍රය දේශනා කරන්න. මූල පරියාය සූත්‍රය කියලා කියන්නේ සියලුම ධර්මයන්ට මුල් වූ අසාධාරණ හේතු. සියලුම ධර්මයන් කියන්නේ කාම, රූප, අරූප ආදීනේ තුන් ලෝකයේම තියෙන සියලුම ධර්මයන්ට සාධාරණ වුණු පොදු වුණු කාරණා පිළිබඳව සාකච්ඡා කිරීම තමයි මේ සූත්‍රයේ සිද්ධ වෙන්නේ. මූල පරියාය සූත්‍රය. මේ සූත්‍රය දේශනා කරන්නට හේතුනේ පින්වත්නි හොඳට ත්‍රිවේදය හදාරපු ත්‍රිවේදය හදාරපු බ්‍රාහ්මණ තරුණයෝ පිරිසක් 500 දෙනෙක් බුදුරජාණන් වහන්සේ ළඟ පැවිදි වෙලා හොඳට ධර්ම විනය හදාරනවා. ස්කන්ධ ධාතු ආයතන පිළිබඳ හොඳට අවබෝධ ධර්ම ඥානය ඇති කරගන්න බහුසුතභාවය. හැබැයි මේ බහුසුත භාවයේ ධර්මයේ පිළිබඳ ඇති කරගත්ත ත්‍රිවේදයක් උන්ට හදාරපු මේ වික්ෂුන් වහන්සේලාට විදර්ශනාව කියන කාරණාව හරියට සිද්ධ වෙච්ච නැති නිසා මාන්නය ඇති වුණා. ඒක අපටත් වෙන්න පුළුවන් දෙයක්. සූත්‍ර ධර්ම හදාරද්දී ඒ සූත්‍රවලට අදාළ අටුවා ටීකා හදාරද්දී අභිධර්මයේ සහ විනය හදාරද්දී අපි පංචස්කන්ධ විදර්ශනාවක් නැතුව සමතයක් ජීවිතේ පුරුදු කරන්නේ නැතුව සීලාදී ගුණධර්ම වර්ධනය කරන්නේ නැතුව මේ දැනුමත් එක්ක ඉස්සරහට ගියොත් දන්න මාන්නක්කාර භික්ෂුවක් මාන්නක්කාර භික්ෂුණියක් මාන්නක්කාර උපාසකෙක් මාන්නක්කාර උපාසිකාවක් බිහි වෙනවා අපරාධය දන්න දේ නිසා මාන්නය ඇතිවීම මහා ලාභයක් අපි එහෙම වෙන්න හොඳ නැහැ අපි මේව හදාරන්න ඕන මේව දැනගන්න ඕන ඒක අනිවාර්යමයි අනිවාර්යමයි. බෞද්ධක වෙන්න ඕනේ. හැබැයි විදර්ශනාව, චිත්ත සමත, ශීලාදී ගුණ ධර්ම එක්ක සමගාමීව තමයි මේ කරන් යන්න ඕනේ. ඒකට කවදාවත් මාන්නයක් ඇති වෙන්නේ නිහතමානී භික්ෂුවක්, නිහතමානී භික්ෂුණියක්, නිහතමානී උපාසකේ, නිහතමානී උපාසිකාවක් එතන ගොඩනැගෙනවා. සාරිපුත මහා මොග්ගල්ලාන, ඒ වගේ මහා ප්‍රජාපති යශෝදරා වැනි මහා තෙරුන් වහන්සේලගේ තෙරණියන් වහන්සේලගේ ජීවිතයේ තිබෙන නිහතමානීකම දිහා බලන්න කොච්චරනම් දන්නවද? ඒක නිහතමානී. අන්න විදර්ශනාව, අන්න චිත්ත සමතය උන්වහන්සේලගේ ජීවිතවල තිබෙන නිසා. ඉතින් මේ සඳහන් කරන මේ මූලපරියාය සූත්‍රයේ නිදාණය උන ත්‍රිවේදය හදාරලා ශාසනයට ඇවිල්ලා පැවිදි වෙලා ධර්ම ඥානය ඇති කරගත්ත මේ භික්ෂුන් වහන්සේලාට විදර්ශනා තිබෙන නිසා චිත්ත සමතයන් ප්‍රබලව තිබෙන නිසා මොකද උනේ? මාන්නෙන් ජීවත් වුණා. ඉතින් අම්ම කෙනෙක් වගේ බුදුරජාණන් වහන්සේ තාත්තා කෙනෙක් වගේ බුදුරජාණන් වහන්සේ තේරුම් ගත්ත මේක ලොකු අනුතරක්. අපිට මේ හිතෙන්නේ අපිට ඒකට සාමාන්‍ය දෙයක් කියලා නෑ. දහම් දැනුමත් එක්ක ඇති වෙන මාන්නය විශාල අනුතරක්. විශාල අනුතරක්. ඉතින් බුදුරජාණන් වහන්සේ මේක දැනගෙන හිතනවා මෙයාලගේ මාන්නය දුරු කරන්න නම් මීට වඩා මෙයාල දන්න තරමට එහා ගිය දෙයක් දේශනා කරන්න වෙයි. මේ සූත්‍ර දේශනාව අවසානයේ සඳහන් කරනවා මේ භික්ෂුන් වහන්සේලා මේක සතුටින් අනුමෝදන් වෙලා නැහැ කියලා. ඒයි තේරිලා නැහැ හරියට. සමහ සමහරට පින්තුන්ටත් මේ සූත්‍ර දේශනාව ශ්‍රවණය කරද්දී දැන් බුද්ධ වචනට අනුකූලව අපි දැන් මේක දේශනා කරද්දී සමහර පිළිතුරු තේරුම් ගන්න අමාරු වෙන්නත් පුළුවන්. ඒක ගැඹුරට යන සූත්‍රයක් නිසා. නමුත් මේ ගැඹුර අපි අවබෝධ කරගන්න ඕනේ මොකද පංචස්කන්ධ විදර්ශනාවෙන් අපි නිවන් දකින්න කියලා දැනගන්න ඕන නිසා. ඉතින් බුදු පියාණන් වහන්සේ මොකද කළේ අර සාමින් වහන්සේලා 509 කැඳවලා ආනන්දයන් වහන්සේට ළඟ වැඩ ඉන්නව. ඔන්න මූලපරියාය සූත්‍රය දේශනා කරන්න පටන් ගත්තා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ ලෝකයේ ඉන්නවා මේ ලෝකය පිළිබඳව හතරාකාරව දකින්න පිරිසක්. එක පිරිසක් තමයි පෘථග්ජන පිරිස. මේ පංචස්කන්ධ ලෝකාදිය දිව්‍ය මනුෂ්‍ය බ්‍රහ්මාදී මේ ලෝක පෘථග්ජනය දකින්න එක විදියකට. ඊළඟට සෝතාපන්න සකු르දාගාමී උතුමන් වහන්සේලා මේ ලෝකය දිහා බලන තවත් විදියකට. ඊළඟට රහතන් වහන්සේලා සහ බුදුරජාණන් වහන්සේලා අතර දැක්මේ වෙනසක් නැති වුණා අවබෝධ කර ගැනීමේ ක්‍රමවේදය අනුව මේ සූත්‍ර දේශනාවේ කොටස් දෙකකට වෙන් කරලා තියෙනවා. උදාහරණයක් ගත්තොත් රහතන් වහන්සේලා බුදුරජාණන් වහන්සේගේ මාර්ගය පෙන්වීම තුළ රහත් වුණා. බුදුරජාණන් වහන්සේ තවත් කෙනෙකුගේ උදව්වක උපකාරයක් නැතුව ධර්ම අවබෝධ කළා. රහතන් වහන්සේලා බුදු පියාණන් වහන්සේගේ මඟ පෙන්වීම තුළ අවබෝධයටපත් වුණා. බුදුරජාණන් වහන්සේ තවත් කෙනෙක්ගේ මාර්ගයක් පෙන්වීමක් නැතුව අවබෝධයටපත් වුණා. ඒ අනුව උන්වහන්සේලා වෙනස්. ඒ විදිහට මේ සූත්‍රය බුදුරජාණන් වහන්සේ කොටස් හතරකට බෙදනවා පෘථග්ජන ඊළඟට ශේක සෝතාපන සකෘදාගාමි අනාගාමි ආදී උතුමන් ඊළඟට රහතන් වහන්සේලා සහ සම්මා සම්බුදු පියාණන් වහන්සේ නැත්නම් තථාගතයන් වහන්සේ කියලා. බුදුරජාණන් වහන්සේ ඉස්සෙල්ලම දේශනා කරනවා මෙතන ඉඳලා හොඳට අහගෙන ඉන්න පින්වත්නි. ඉද භික්කවේ අසුතවා පුතුජ්ජනෝ. අරියාණං අදස්සාමි. මේ සමාජය තුල ඉන්නව නම් මේ ස්කන්ධ ධර්ම ආයතන ගැන බුද්ධ වචනය ගැන මනා දැනුමක් නැති පෘථග්ජන කෙනෙක්. එයාගේ ලක්ෂණ ටිකක් බුදුන් වහන්සේ දේශනා කරනවා. අරියාණං අදස්සාවි. මේ පෘථග්ජන කෙනාගේ එක ලක්ෂණයක් තමයි එයාට ස්කන්ධ ධාතු ආයතන ගැන අවබෝධය නැහැ. ඒ නිසා කියනවා අසුතවා පෘථග්ජනෝ. ඊළඟට අරියාණං අදස්සාවි. ඒ කියන්නේ ආර්යයන් වහන්සේලා බුදු පසේ බුදු බහරහතන් වහන්සේලා දකින්නේ නැහැ මෙයා. දකින්නේ නැහැ කියන අත් දෙකෙන් දකින්නේ නැහැ කියන එක නෙවෙයි. තේරුම් ගන්න නැහැ ඊළඟට අරිය ධම්මශාකෝ විදෝ ඒ බුදුපසේ බුදු මහරහතන් වහන්සේලා යම්කිසි ආර්ය ධර්මයක් දේශනා කරනවා නම් ඒ ධර්මයේ තුල දක්ෂ විදිහට හැසිරෙන්න මෙයාලා දක්ෂ නැහැ අකෝ විදෝ අරිය ධම්මේ අවිනීතෝ ඒ වගේමයි මේ බුදුපසේ බුදු මහරහතන් වහන්සේලා යම්කිසි ධර්මයක් තුලින් සැනසුණාද ඒ ධර්මයේ තුල මෙයා අවිනීතයි ඒ ධර්මයේ තුල එයා විනීත වෙන්නේ සම්වර වෙන්නේ ඊළඟ නැවත ඒක කියනවා සප්පුරුෂාණං අදස්සාවේ. නැවත අර කාරණාවම මතු කළා කියනවා. ඒත් සප්පුරුෂාණං අදස්සාවේ කියන්නේ බුදුපසේ බුදුමහරහතන් වහන්සේලා නොදකිනව කියන එක. සප්පුරුෂ ධම්මස්ස අකෝවිදෝ. ඒ උතුම් සප්පුරුෂයන් වහන්සේලා හික්මවන ධර්මයේ හික්මෙන මෙයාට හැකියාව නැහැ, දක්ෂතාවය නැහැ. සප්පුරුෂ ධම්මේ අවිනීතෝ. ඒ උතුම් සත්පුරුෂ ධර්මයේ විනීත නැත්නම් සංවර භාවයටපත් වෙන්නේ ඊළඟ සඳහන් කරනවා පටවින් පටවිතෝ සංජානාති මෙන්න මේ විදිහට මේ බුදුරජාණන් වහන්සේ දේශනා කළ ස්කන්ධ ධාතු ආදී ආයතන ධර්ම ගැන නොදන්න කෙනා බුදුපසේ බුදු මහරහතන් වහන්සේලා නොදකින කෙනා ආර්ය ධර්මයේ අදක්ෂ කෙනා ආර්ය ධර්මයේ සංවර නැති කෙනා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා පටවින් පටවිතෝ සංජානාති ඒ මොකක්ද කියන්නේ? මේ පඨවි දැන් අපි දන්නවනේ දැන් අපි පඨවි ආපෝ තේජෝ වායෝ කියලා අපි දන්නවා රූප හතරක් තියෙනවා කියලා. සූත්‍රාන්ත ක්‍රමයේට පඨවිය කියන්නේ කෙස්, ලොම්, නිය, දත්, හම්, මස්, නහර, ඇට, ඇට මිදුළු ආදී පද ගතියෙන් යුක්ත දේවල් වලට කියනවා පටවි කියලා. කේස් කියන පටවියක්, ලෝම් කියන පටවියක් ඇයි හදයි. හදගතිය රහු වෙනවනේ. ඊළඟට තියෙන අපේ ශරීරයේ ආපෝ කොටස්, ගලා යන කොටස්. සෙම, කඳුළු, දහඩිය, ගුරුණු තෙල් ආදී ආපෝ කොටස් තියෙනවා. වැగిරෙන නිසා ආපෝ කියලා කියනවා. ඊළඟට මේ ශරීරයේ තියෙන තේජෝ කොටස්. ආහාර දවන උෂ්ණය තියෙනවා. ඊළඟට ශරීරේ ජරාටපත් කරන උෂ්ණය තියෙනවා ඊළඟට ඇහැ දැවිල්ලයි ඇඟ දැවිල්ලයි කියන ශරීරයේ දැවීම ඇති කරන උෂ්ණ ආදිය අපේ ශරීරයේ එහෙම තේජෝ ධාතුව තියෙනවා. ඊළඟට වායෝ ධාතුව කියන්නේ ආශ්වාස ප්‍රශ්වාස වායුව ශරීරයේ පුරාම දුවන වායුව අංගමංගානුසාරී වායුව බඩවැල ඇතුලේ තියෙන වායුව ඊළඟට බඩවැල එළියෙන් තියෙන වායුව මේ විදිහට අපේ ශරීරයේ වායෝ ධාතුව ක්‍රම 6කට බුදුරජාණන් වහන්සේ විග්‍රහ කළේ තියෙනවා. එතකොට බුදුරජාණන් වහන්සේ දැන් දේශනා කරනවා හොඳට මේ සූත්‍රෙ පින්නත් අහගෙන ඉන්න අර ස්කන්ධ ධාතු ආයතන පිළිබඳව දැනුමක් නැති ඒ නිසා අසෘතවා පුතඥන කියන කෙනා බුදුපසේ බුදුමහරහතන් වහන්සේ නොදකින කෙනා ආර්ය ධර්මයේ අදක්ෂ කෙනා ආර්ය ධර්මයේ විනීත වෙන්නේ නැති කෙනා පටවින් පටවිතෝ සංජහනාති එයා මේ කිස් කෙනෙක් ගමු කෙස් කියන එක එයා අඳුනගන්නේ සංඥා විපල්ලාස සහිතව. මොකද්ද මේ සංඥා විපල්ලාසය කියන්නේ? අනිච්චේ නිත්‍ය සංඥා. දුක්ඛේ සුඛ සංඥා. අනත්තේ අත්ථ සංඥා. අසුභේ සුභ සංඥා. කෙස් ගහ කියන්නේ සුභ දෙයක්ද? අපි දන්නවා ඒක වර්ණ වශයෙන්, සතහන් වශයෙන්, පිහිටතම වශයෙන්, අවකාශ වශයෙන්, ගන්ධ වශයෙන් පිළිකුල්. හැබැයි මේ අසුතවත් පුතග්ජනයා මේ කෙස් හඳුනගන්නේ සුබ වශයෙන්. අසුබදේ සුබයි කියලා හඳුන ගැනීම සංඥාව හඳුනා ගැනීම විපරීත වීම හේවත් සංඥා විපල්ලාශය. ඊළඟට මෙයා මේ කෙස් වල ඇතිවීම නැතිවීම දකින්නේ. ඒක සංඥා විපල්ලාශයයි. ඊළඟට මේ කෙස් කියන්නේ සැපයට හේතුන කාරණාවද දුකට හේතුන කාරණාවද දුකක් ඒත් මෙයා කෙස් හඳුනගන්නේ සැපයට හේතුන කාරණාවක් ඊළඟ කෙස්වල ආත්මයක් තියෙනවද? දැන් ශරීරේ කොණ්ඩේ වුණ අපිට කොණ්ඩේ දිගගෙන කොණ්ඩේ කපලා දෙනවා තව කෙනෙකුට කොණ්ඩ භාගයක්. දැන් අර දුන්න භාගයේ මෙයා ඉන්නවද? එහෙම නැහැනේ. නියපොත්තක් කැපුවා කියමු නියපොත්ත කියන්නේ පටවියනේ. නියපොත කෑල්ලක් කපලා දැම්මට පස්සේ තමන්ගේ නියපොත කෑල්ල ඉන්නවද? තමන්ගේ නියපොත කෑල්ලේ නැහැනේ. එතකොට එළියට බැහැර කරන පටවි කොටස් වලත් මේ ශරීරය තුල තියෙන පඩවි කොටස් වලත් කෙස්ලොම් නියදත් ආදීෙහි ආත්මයක් ආත්මයක් නැහැ. හැබැයි මේ අසෘතවත් පුතංගණයා මොකද හිතන්නේ? එයා හිතනවා මේකේ කෙනෙක් ඉන්නවා. ඒ කෙනාගේ කෙස්, කෙනාගේ හං, කෙනාගේ නියපොතු, කෙනාගේ ලේ ආදී වශයෙන් මේ පඩවි ධාතුව හඳුනගන්නේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරන පටවින් පටවිතෝ සංජානාති. මෙයා කෙස් ගහ නිට්ටයයි සුඛයි ආත්මයි ඊළඟට සුභයි කියලා වැරදි ආකාරයෙන් තමයි ගන්න. කවුද? අසෘතවත් පෘථග්ජනයා. ඊළඟට සඳහන් කරනවා පටවින් පටවිතෝ සංඤත්තා පටවින් මඤ්ඤති. ඒ මොකද්ද කියන්නේ? යමෙක් මේ විදිහට කෙස් කියන පටවි ධාතුව නিত্য වශයෙන්, සුඛ වශයෙන්, ආත්ම වශයෙන් සුභ වශයෙන් ගැනීම තුල මඤ්ඤණාවක් නැති වෙනවා. මොනවද මේ මඤ්ඤතිවත් මඤ්ඤණා කියන්නේ? තණ්හාව ඇති වෙනවා. දෘෂ්ටි ඇති වෙනවා. මානය ඇති වෙනවා. දැන් බලන්න කෙස් ගහ අරගත්තට පස්සේ කෙස් ගහය ගැන අනික් කෙස් ගහේ අනිත්‍ය දුක්ඛ අනාත්ම අසුභාදිය නොදන්න කෙනාට කෙස් ගහ ගැන තණ්හාවක් තියෙනවද නැද්ද? තණ්හාවක් තියෙනවා. කෙස් ටික යම්කිසි අවස්ථාවක අපි තුමු පිළිකාවක් හැදලා ගලවන්නුනා කියලා. ඉවත් කරන්නුනා කියලා හරි දුකයි. ඇයි ඒ දුක? දුකට හේතුව මොකන්ද? තණ්හාව. එහෙනම් කෙස් ගැන තණ්හාව තිබ්බ නිසා තමයි කෙස් ටික ඉවත් වෙද්දී දුක ඇති වෙන්නේ. අපි හිතමු දැන් ගෙදර තියෙනවා ගුවාවිදුලි යන්ත්‍ර දෙකක්. එක ගුවාවිදුලි යන්ත්‍රයක් අලුත්ම ගුවාවිදුලි යන්ත්‍රයේ ඔන මේසුර ලස්සනට තියෙනවා. අනිත් ගුවාවිදුලි යන්ත්‍රයේ ඇතුළනුත් කැඩිලා එළියනුත් කැඩිලා ක්‍රියා කරන කොටසුත් කැඩිලා පරණ ගුවන්විදුලි යන්ත්‍රයක් තියෙනවා. ඔන්න ගෙදර ඇඳ යට හරිය නැත්නම් ඔය ගබඩා කාමරයක හරි. දැන් කවුරු හරි අර ගබඩා කාමරයේ තියෙන ඒ ගුවන්විදුලි යන්ත්‍රය මොකක් හරි දෙයකට අරගත්තට පස්සේ ඒ වැටිලා මේක තවත් කැඩෙනවා. එතකොට දුකක් ඇති නේද? නෑ ඉතින් කැඩිච්ච එක නේ කොහොමද? හැබැයි ගෙදර දරුවෙක් හරි ගෙදර වැඩිහිටියෙක්ගේ අතින් හරි අර මේචුඩ තියෙන හොඳ ගුවන් විදුලි යන්ත්‍රය වැටිලා කැඩුණා. ඉතින් මොකද වෙන්නේ? ඔන්න කෑ ගහන. ඇයි? දුකයි. බලන්න එක ගුවන් විදුලි යන්ත්‍රයක් කැඩුනම දුක නැහැ. අනිත් ගුවන් විදුලි යන්ත්‍රය කැඩුනම හරි දුකයි. මොකද හේතුව? අර ඇඳ යට තිබ්බ ගුවන් විදුලි යන්ත්‍රය ගැන අපට තණ්හාවක් නැහැ. ඒ නිසා කැඩුනට අපට කමක් නැහැ. හැබැයි මේ සුදු තියෙන ගුවන් විදුලි යන්ත්‍රය ගැන අපිට ලොකු තණ්හාවක් උපාදානයක් තියෙන නිසා ඒක කැඩෙනකොට මොකද වෙන්නේ? දුකයි. එතකොට මෙතන සඳහන් කරනවා පටවින් පටවිතෝ සංඤත්තා පටවින් මඤ්ඤති කියන්නේ කෙනෙකුට කෙස් ගැන නিত্য සුඛ ආත්ම සුභ හැඟීම් තියෙනවා නම් අන්නේ කෙස් ගහගෙන මෙයාට තණ්හාවක් ඇති වෙනවා. ඒකයි කෙස් කැඩෙනකොට කෙස් ඔය සමහර කාන්තාවන් කෙස් කැඩෙන්නේ එහෙම කෙස්. එතකොට යන හරි දුකයි. ඇයි කෙස් ගැන තණ්හාවක් තියෙන නිසා. ඊළඟ කෙස් ටික පිළිකාව කියලා ඉවත් කරන්න උනොත් මෙයාට හරි දුකයි. අන්න බලන්න. එතකොට කෙස් ගැන තණ්හා උපදින අසුතුවක් පුතංජනයට කෙස් වල ඇත්තම දන්න නිසා. ඊළඟට කෙස් ගැන මෙයාට ඇති වෙන ඊළඟ කාරණා මොකද්ද? දිට්ඨිය තියෙනවා. මෙයා හිතන්නේ කෙස් කාගේව කියලාද? අයිතියක් නැති අනිත්‍ය දුක්ඛ අනාත්ම ස්වභාවයේ කෙස් මෙයාට හිතනවා අසුතුවක් පුතංජනයට මගේ කෙස්. අනිකුත් පටි කොටස් ගැනත් එහෙමයි මෙයාට. මගේ කෙස්, මගේ ලොම්, මගේ නියපොතු, මගේ දත් මගේ හම් මගේ ලේ මගේ අස්ති ආදී වශයෙන් යම් තාක් පටවි කොටස් තියෙනවා නම් මෙයා ඒවා දෘෂ්ටි වශයෙන් ඒවයි ආත්මයක් ඇත ඒ ආත්මය මගේ කියලා ගන්න ගැතියක් තියෙනවා ඊළඟ මානෙ කියන්නේ එයාගේ කෙස් පිළිබඳ ඇති වෙන සංඥා විපල්ලාසය නිසා බැරිද අදහස් නිසා නিত্য සුඛ ආත්ම වශයෙන් ගැනීම නිසා එයා අනිත් කෙස් වලට ඒව සංසන්දනය කර කර මාන්නය කියලා ගන්නවා මෙයාගේ කෙස් වගේ නෙවෙයි මගේ කෙස් දිලිසෙනවා. මෙයාගේ කෙස් වගේ නෙවෙයි මගේ කෙස් හරි දිගයි. මෙයාගේ කෙස් වගේ නෙවෙයි මගේ කෙස් හරිම කළුයි. මෙයාගේ කෙස් වගේ නෙවෙයි මගේ කෙස් හරිම ඝනයි. බලන්න කෙස් ගහ නිසා මාන්නෙන් ඉන්න කොච්චර ඉන්නවද? කොණ්ඩ නිසා. ඒකට සඳහන් කරනවා පටවින් පටවිතෝ සංඤත්තා පටවින් මඤ්ඤත ඉස්සෙල්ලා අපි කතා කරේ මොකද්ද? හොඳට අහගන්න කියලා ඒක අපි සඳහන් කළේ. පඨවෙන් පඨවිතෝ සංජානාති කියන්නේ අශෘතවත් පෘථග්ජනයා ඇත්ත නොදන්න පෘථග්ජනයා පඨවිය කියන්නේ මේ කෙස්ලොම් නීදත් ආදී තද කොටස් අන්නේ තද කොටස් පිළිබඳව මෙයාට ඇති වෙන්නේ නিত্য සුඛ ආත්ම සුභ හඳුනා ගැනීම සංඥා ඒ නිසා කියනවා පඨවිය සංඥා විපල්ලාසෙන් හඳුනනවා දෙවනුව කියනවා මේ හඳුනා ගැනීම නිසා වැරදි හඳුනා ගැනීම නිසා වැරදි විපල්ලාසය නිසා පටවින් පටවිතෝ සංයත්තා පටවින් මඤ්ඤති. පටවිය මේ කිස් ආදී තද කොටස් වැරදි ආකාරයට හඳුනා ගැනීම නිසා මෙයා වැරදි විපරීත අදහස් ඇති කරගන්නවා මඤ්ඤණා ඇති කරගන්නවා ඒකෙස් මගේ කියලා ඒකෙස් ගැන තණ්හාව තියෙනවා ඒකෙස් අන්කෙස් වලට සංසන්දනය කර කර හීනමාන සදිසමාන, සෙය්‍යමාන ආදී මාන්නක්කාරකම් ඇති කරගන්නවා. ඊළඟ බුදුරජාණන් වහන්සේ දේශනා කරන අසුතවත් පුතග්ජනගේ ලක්ෂණය තමයි පටවියා මඤ්ඤති. මෙයා හිතනවා මම මේ කිස් ගහේ තමයි ඉන්නේ. පොඩක් බලන්න දැන් කණ්ණාඩි ඉස්සරහට ගියාට පස්සේ අදහසක් එනව නේද මම ඉන්නවා කියලා. කණ්ණාඩි ඉස්සරහා මම ඉන්නව කියලා අදහසක් එනව නේද? ඒ මම ඉන්නව කියලා පේන්නේ මොනවද? කෙස්, හම, නහය, කට, දත් ටික, ඇස් ටික, ඇස් දෙක, ශරීරය අතපය. Tamanට දැන් කන්නාඩි ඉස්සරහට ගියාට පස්සේ මම ඉන්නවා කියලා දැනෙනවනේ. දැන් අපි මෙහෙම හිතමු. පුතේ ඔයා කොහෙද කියලා කතා කරනවා. එතකොට පුතා මොකද කරන්නේ? මම ඉන්නෝ මම මම මෙහි ඒ ඒ මම මෙහි කියන්නේ එතන තියෙන්නේ මොනවද එතකොට? මම මෙහෙ ඉන්නෝ කියන්නේ මොකද්ද මොනවද ඉන්නේ එතන? කෙස්, ලොම්, නිය, දත්, අම්මස්නහර මේ කෑලි ටික නේද? එතකොට මේ ඔක්කොම එකට අරගෙන තමයි අපි කියන්නේ මම ඉන්නෝ, මම ඉන්නවා, මම හිටියා. එතකොට මේ මම ඉන්නවා කියලා මේ ඔක්කොම ටික ගන්නවා නම් මේ ඔක්කොගේම හැම කෑල්ලකම මම ඉන්නවා කියලා අදහසක් තියෙනවද නැද්ද පුතක් ජන කෙනාට? අදහසක් තියෙනවා. එතකොට මොකද වෙන්නේ? දැන් අපි හිතමු තමන් නියපොත්තක් කපලා මේ එළියට දානවා. දැන් තමන් යම් කිසි වැඩක ඉඳලා ආපහු එළියට යද්දී අර නියපොතු කෑල්ල දකින්නවා. මොනෝගේ අදහසක් දෙන්නේ? මගේ නියපොතු කෑල්ල. නියපොතු කෑල්ලක් කියන අදහස නෙවෙන්නේ. මගේ නියපොතු කෑල්ල. තමන් ඔන්න අපි දුක කොණ්ඩේ පීරුව කියලා ගෙදර නම්ම කෙනෙක් දවන 50ේ කොණ්ඩ ගස් 10ක් විතර එකතු වුණා. ඔය කොණ්ඩ ගස් ටික ගලවලා විසිකලා. කාමරේ තැනකට විසිකලා කියන්නේ දැන් වෙනත් වැඩක යෙදিলা ආපහු කාමරෙට එනකොට අර කෙස් ගස් ටික දකින්නවා. දකින්නකොට මොකක්ද එන අදහස? මගේ කෙස් ගස් ටික. ඒ කියන්නේ පෘථග්ජන කෙනා පටවියා මඤ්ඤති කියන්නේ පින්නත්නි එයා මේ පටවි කොටස්වල රූ ආත්මයක් ඇතයි කියලා හිතනවා. කෙස්වල තමයි මං ඉන්නේ, ලොම් වල තමයි මම ඉන්නේ, හම් වල තමයි මම ඉන්නේ, දත් වල තමයි මං ඉන්නේ කියලා මෙයාගේ ඉතේ ඇති වෙන අදහසට කියනවා අසුතවා සුතංජනයාගේ අදහසට කියනවා පටවියා මඤ්ඤති. ඊළඟට මෙයා හිතනවා පටවිතෝ මඤ්ඤති. ඒ විතරක් නෙවෙයි අසුතවත් පුතංජනේ වෙලාවකට හිතනවා මේ කෙස්සලින් බැහැරව වෙන්න තිය ආත්මය තියෙන්නේ. එහෙමත් හිතනවා. වෙලාවකට හිතනවා මේ කෙස්සල තමයි ආත්මය තියෙන වෙලාවකට හිතනවා මේ කෙස්සලින් බැහැරව වෙන්න තිය ආත්මය තියෙන්නේ. ඊළඟට පටවින් මේති මඤ්ඤති. ඊළඟට මෙයා කෙස් ආදී පටවි කොටස් ගැන මෙයාට එන අදහස මේ කෙස් මගේ පටවින් මේති මඤ්ඤති මේ කෙස් මගේ ලොම් මගේ නිය මගේ දත් මගේ මස් මගේ කියලා මෙයාට සංකල්ප තියෙනවා ඊළඟට සඳහන් කරනවා පටවින් අභිනන්දති අන්න ඒ නිසා මොකද කරන්නේ මෙයා හැමතිස්සෙම ඒ කෙස් ලොම් නිය දත් හම් මස් නහර ආදී පටිවි කොටස් අභිනන්දනය කරනවා. සතුටින් පිළිගන්නවා. බලන්න කණ්ණාඩි ඉස්සරහට ගියාට පස්සේ මොකද වෙන්නේ? අනේ මගේ කොණ්ඩේ, අනේ මගේ හැමේ පාට, අනේ මගේ දත් ටික. බලන්න වෙලාවක හරීම සන්තෝෂයෙන් කණ්ණාඩි ඉස්සරහ ඉන්නවද නැද්ද? තමන්ගේ ඉස්සර ඡායාරූපයක් දැකලා පස්සේ මොකද වෙන්නේ? අවුරුදු 17 18 එහෙම ඡායාරූපයක් දැක්කොත් අනේ ඉතින් ඉස්සර මගේ පාට, ඉස්සර මගේ කොණ්ඩේ, ඉස්සර මගේ හැම, ඉස්සර මගේ උසමහත සතුට වෙනවද නැද්ද? හරියම කැමති නේද තමන්ගේ පරණ ෆොටෝ අනිත් අයට පෙන්වන්න. ඒ වැඩිහිටි අම්මල තාත්තලාගේ එහෙම එහෙම ගතියක් තියෙනවා. තරුණ කාල ෆොටෝ ඔය එන ඥාතීන්ට දරුවන්ට පෙන්වන්න හරි කැමතියි. තමන්ගේ තරුණ කාලේ ඒ රූපෙ දිහා බලලා මොකද වෙන්නේ මෙයා? සතුටු වෙනවා. මගේ ඒ කාලේ පාට, මගේ ඒ කාලේ කොණ්ඩේ, මගේ ඒ කාලේ තරුණකම, මගේ ඒ කාලේ ධවය එන එන අයට පෙන්වනවා. පේන්න හරි තියෙන ඔය ෆොටෝ ඇල්බම් එක. Album photo. ඇයි සතුටින් ඒ රූපය පිළිගන්න නිසා. ඒකට සඳහන් කරනවා පටවින් අභිනන්දති. ඒ කේස්ලොම්නිය දත්තාදී මේ ශරීර කඩ කොටස් එයා සතුටින් පිළිගන්නවා. බුදුරජාණන් වහන්සේ ඒ ස්වාමීන් වහන්සේලගෙන් අහනවා සංකීස හේතු. මොකද්ද මේකට හේතුව? දැන් මේ කාරණා ටික විග්‍රහ කළා බුදුරජාණන් වහන්සේ අහනවා ස්වාමීන් වහන්සේලාගෙන් පඨවිම් පඨවිතෝ සංජානාති. දැන් මේ පඨවිහෙවත් මේ කෙස් කියලා ගමු. මේ කෙස් නිට්ටයයි සුඛයි ආත්මයි සුභයි කියලා හඳුනා ගන්නවා. පඨවිම් පඨවිතෝ සංඤත්තා පඨවිම් මඤ්ඤති. මේ නිට්ටය සුඛ ආත්මයෙන් ගැනීම නිසා මෙයාට මේකට සංඝා දෘෂ්ටිමාන තියෙනවා. පඨවියා මඤ්ඤති. ඒ නිසා මෙයා හිතන මේ පඨවියේ කෙස් වල මම පිහිටලා ඉන්නවා. මගේ ආත්මය තියෙනවා. වෙලාවකට තමයි පටවිතෝ මඤ්ඤති. සමහරට මේ කෙස් වලින් බැහැරද වෙන්න නැති ආත්මය තියෙන ඇත්තේ. එහෙනම් බාහිර කෙස් ටිකක හරි මෙයා ආත්මිකව දකිනවා. ඒ කියන්නේ අම්මගේ අම්මගේ කෙස් වල අම්මා ඉන්නවා කියලා වගේ අදහසක්. අම්මගේ පටවි කොටස් වල අම්මගේ ආත්මය තියෙනවා වගේ කියලා වගේ අදහසක්. ඒකට තමයි පටවිතෝ මඤ්ඤති. එක්ක පටවියෙන් බැහැර හරි තියෙන පටවි වල ආත්මය තියෙන පුළුවන්. පටවින් මේති මඤ්ඤති. එයා මේ කෙස් ආදිය මගේ කියලා ගන්නවා. ඊළාට ඒ නිසා යා ඒක අභිනන්දනය කරනවා. දැන් බුදුන් වහන්සේ අහනවා ඇයි එහෙම වෙන්නේ? අපරිඤ්ඤාතං නස්සාති වදාමි. පටවිය පිරිසිද නොදැනීම කෙස් කියන පටවි ධාතුව පිරිසිඳ දැක්කනම් ඔය මඤ්ඤණා වැරදි විපල්ලාස ආත්මීය සංකල්ප මගේ කියන දෘෂ්ටි කිසිවක් උපදින්නේ නැහැ. පටවි ධාතුව කියලා අපි කියන නෑ ධාතු කියන්නේ. ධාතු කියන්නේම සත්පුද්ගල ආත්ම ස්වභාවයෙන් ශුන්‍යයි කියන අර්ථය. දැන් අපි කියන්නේ පඨවි ධාතු, ආපෝ ධාතු, තේජෝ ධාතු, වායෝ ධාතු කියලා ධාතු කියන වචනේම අර්ථය මොකද්ද? සත්පුද්ගල ආත්ම ස්වභාවයෙන් හිස්. ඒ පඨවි ධාතුව හිස් කියන එක නෙමෙයි කියන්නේ. පඨවි ධාතුව තියෙන එක රූපයක්. ඒ රූපය සත්පුද්ගල ආත්ම ස්වභාවයෙන් හිස්, ශුන්‍යයි. ඒකයි කියන්නේ පඨවි ධාතුව කියලා. එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරන අසෘතවත් පෘථග්ජනයා මේ විදියට කෙස්ලොම් නිය දත් ආදී මේ පටිවි කොටස් නিত্য සුඛාත්ම වශයෙන් අරගෙන තණ්හා දෘෂ්ටි මාන ආදී වශයෙන් උපාදාන කරගෙන ඒ ඒ කොටස් වල ආත්මය තියෙනවා කියන සංකල්ප වල පිහිටමින් ඒ වයින් සතුටු වෙමින් මේ හැම දෙයක්ම කරන්නේ පටවින් අපරිඤ්ඤාතං තස්සාත් වදාමි පටවි ධාතුව අනාත්ම ධර්මයක් අනිත්‍ය ධර්මයක්, දුක්ඛ ධර්මයක්, අසුභ ධර්මයක් කියලා අවබෝධ නොකරගන්න නිසා. එතකොට දැන් මේ බණහන් අපේ පිණුතුන්ට හිතනවනම් මටත් එහෙම දැනෙනවා කියලා. ඒ කියන්නේ මේ කේස් මගින් කේස් වල ආත්මය තියෙනවා, ලොම් මගින් ඒකේ ආත්මය තියෙනවා, මේ හැම මගින් ඒකේ ආත්මය තියෙනවා කියලා මේ පඨවි කොටස් සම්බන්ධව මම්මගේ කියලා අදහස් වෙනවා නම් ඒකට තණ්හා උපදිනවා නම් සතුටින් පිළිගන්න ගති තියෙනවා නම් කණ්ණාඩි ඉස්සරහට ගියත් ඇයි ඒ? පෘථග්ජන නිසා. පෘථග්ජනයේ ලක්ෂණ ටික තමයි මේ බුදුරජාණන් වහන්සේ දේශනා කරේ. බලන්න තව එකක් ගමු. ඊළඟ බුදුරජාණන් වහන්සේ දේශනා කරන වායෝ ධාතුව සම්බන්ධව. වායෝ ධාතුව සම්බන්ධවත් ඊළඟ බුදුන් වහන්සේ දැන් ස්වාමීන් වහන්සේට උගන්වනවා. වායන් වායතෝ සංජානාති බුදුරජාණන් වහන්සේ දේශනා කරන මේ වායෝ ධාතුවත් මෙයා සංඥා විපල්ලාසයෙන්ම හඳුනගන්නේ. වායෝ ධාතු මොනවද අපේ ශරීරයේ තියෙන? අංගමන් ගානුසාරී වාතය. ශරීර පුරාම දුවන වාතයක් තියෙනවා. බඩවැල ඇතුලේ වාතය, බඩවැලෙන් එළියේ වාතය. ඊළඟ විශේෂයෙන් තියෙනවා ආශ්වාස ප්‍රශ්වාස වායුව. ඒකත් වායෝ ධාතුවක්නේ. අපි ගමු ආශ්වාස ප්‍රශ්වාස වායෝ ධාතුව. දැන් බලන්න බුදුන් වහන්සේ දේශනා කරන්නේ වායන් වායතෝ සංජානාති. මේ අශ්වාස ප්‍රශ්වාස වායුවත් මෙයා අඳුනගන්නේ සංඥා විපල්ලාසයෙන්. ඒ කියන්නේ මේ අශ්වාස ප්‍රශ්වාසය නිත්‍ය වශයෙන් හඳුනගන්නවා. සැපයක් වශයෙන් හඳුනගන්නවා. ආත්මීය වශයෙන් හඳුනගන්නවා. ඊළඟට සුබ දෙයක් වශයෙන් හඳුනගන්නවා. කවුද අසුතවත් අසුතවත් දුක්ඥය. ඊළඟට සඳහන් කරනවා වායන් වායතෝ සංඤත්තා වායම් මඤ්ඤති. මෙන්න මෙහෙම එයා ආස්වාස ප්‍රස්වාස වායෝ ධාතුව නিত্য සුඛ ආත්ම වශයෙන් ගැනීම නිසා මඤ්ඤණා කරන්න පටන් ගන්නවා. මඤ්ඤණා කියන්නේ මොකද්ද? විපරීතව හිතනවා කියන එක. මොකද්ද විපරීත හැඟීම් උපදිනවා කියන්නේ? මෙයාට මේ ආස්වාද ප්‍රස්වාසය ගැන තණ්හාව ඇති වෙනවා. ඒකනේ මරණාසන්නමෝක හුස්මත් එක පොරල්ලන්නේ. හිතෙන්නේ නැහැ නේද පින්නත පිළිතුරට මේ ආස්වාද ප්‍රස්වාසය ගැන අපිට තණ්හාවක් තියෙනවා කියලා. ලොකු තණ්හාවක් තියෙනවා. දැන් බලන්න අපි හිතමු ඔක්සිජන් අඩු කාමරයකට Taman දානවා. ඔක්සිජන් අඩු කාමරයකට Taman දැම්මම පස්සේ හුස්ම ගන්න අමාරුයි. හුස්ම ගන්න අමාරු වෙනකොට හුස්ම ගැන ආසාව උපදිනවද නැද්ද? අනේ හුස්ම තිබ්බනම් ඒ කියන්නේ ආශ්වාස ප්‍රශ්වාසය ගැන තණ්හාවක් උපදිනවද නැද්ද? ඉක්මනට ඊට පස්සේ මොකද කරන්නේ? කෑ ගහලා පෙරලලා දොරවල් අරගෙන මොකද කරන්නේ? එළියට පැනලා අපේ නිදහසේ ආශ්වාසය ප්‍රශ්වාසය අත්දකින්නද නැද්ද? අත්දකිනවා. ජලයේ ගිලෙන ගිලෙන අවස්ථාවේදී ආස්වාද ප්‍රසවාසය ගැන තණ්හා ඇති වෙනද නැද්ද? ඇති වෙනවා. මරණාසන්න මොහොතේ විතරක් නෙවෙයි අපිට ආස්වාද ප්‍රසවාසය ගැන ලොකු තණ්හාවක් තියෙනවා. ඒ තණ්හාව තේරෙන්න එක නැති වෙන්න ඕනේ. එහෙමද අපේ ජීවිතවලත් දැන් එකට ඉන්න අය ගැන මේ එකට ඉද්දි ඔහේ ඉන්නවා. හැබැයි යම් කිසි මොහොතක Taman ඩාලේ යනකොට නේද තේරෙන්නේ එයා ගැන කොච්චර තණ්හාවක් තිබ්බද කියලා. නේද? ඒ කියන්නේ එයා නැති වෙනකොට ඇති වෙන දුකෙන් තේරුම් ගන්නවා අපි ඇත්තට යාගෙන කොච්චර තණ්හාවක් තිබිලා තියෙනවද කියලා. ළඟ ඉන්නකම් දැනුන්නේ නැහැ. දුරස් වුණාට පස්සේ, දාලා ගියාට පස්සේ, අතහැරලා ගියාට පස්සේ තමයි අපිට දැනුනේ කොච්චර යාගෙන මගේ හිතේ තණ්හාවක් උපාදානයක් තිබ්බද කියලා. අන්න ඒ වගේ තමයි ආස්වාද ප්‍රසවාසයේ නැති වෙනකොට තමයි අපිට ඒ ආස්වාද ප්‍රසවාසය ගැන අපිට කොච්චර තණ්හාවක් තිබ්බද කියලා දැනෙන්නේ. එතකොට මේ ශරීරය ගත්තට පස්සේ මේ ශරීරයේ ආස්වාස ප්‍රස්වාස වායෝ ධාතුව නিত্য සුඛ ආත්ම වශයෙන් ගැනීම තුල බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මෙයාට ආස්වාස ප්‍රස්වාසය ගැන තණ්හාව ඇති වෙනවා. ඊළඟට එයාට ආස්වාස ප්‍රස්වාසය ගැන මොකක්ද ඇති වෙන්නේ? මගේ හුස්ම. ආන්නේ යාට හුස්ම ගැන ඉන්නේ මොන වගේ දෘෂ්ටියක්ද? වැරදි දෘෂ්ටියක්. හේතුඵල ධර්මන්නේ ආස්වාස ප්‍රස්වාසය කියන්නේ මෙයාට හිතෙන්නේ නැහැ. මේක හේතුඵල ධර්මන්නේ නෙවෙයි. මගේ හුස්ම ඊළඟට මෙයාට ඒ ගැන මාන්නය ඇති වෙනවා. ඒ ආස්වාද ප්‍රස්වාසය ගැන මාන්නය ඇති වෙනවා. ආස්වාස ප්‍රස්වාස රටාව පිළිබඳව අනිත් බාහිර ආස්වාස ප්‍රස්වාසයන්ට හරි සංසන්දනය කරලා මෙයාට මාන්නය තියෙනවා. ඒකට සඳහන් කළා වායන් වායතෝ සංඤත්තා වායම් මඤ්ඤති. නিত্য සුඛ ආත්ම ලෙස විපල්ලාසව මේ ආස්වාස ප්‍රස්වාසයේ ගැනීම තුළ තණ්හා දිත්‍තිමාන කියන මඤ්ඤණාවන් උපදිනවා කාටද? අසෘතවත් පුතඥයට. ඊළඟ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා වායස්මින් මඤ්ඤති. මෙයා හිතනවා දැන් ඉස්සෙල්ලා මෙයා හිතුවේ මොකද්ද? පටවියෝ මඤ්ඤති. ඒ කියන්නේ ඉස්සෙල්ලා හිතුවා මෙයා පටි විකේශල මම ඉන්නවා. මගේ ආත්මය තියෙනවා කියලා. දැන් මෙයා හිතනවා පටිවි කොටස නෙමෙයි මේ අස්වාස් ප්‍රස්වාසයේ අරමුණු වෙද්දී මෙයා හිතනවා හරි මේ ආස්වාස ප්‍රස්වාසයේ තමයි මගේ ආත්මය තියෙන්නේ. ආස්වාස ප්‍රස්වාසයේ මම බැහැගෙන ඉන්නවා. ඒකට කියනවා වායස්මින් මඤ්ඤති. මම ආස්වාස ප්‍රස්වාසයේ මගේ ආත්මය බැහැගෙන තියෙනවා. ඊළඟ මෙයා හිතනවා වායතෝ මඤ්ඤති. මෙයා හිතනවා ආස්වාස් ප්‍රස්වාස වායයෙන් බැහැරව ආත්මය පිහිටලා තියෙනවා. මෙයා එහෙමත් කරනවා. ඊළඟට මොකද වෙන්නේ? වායම් මේති මඤ්ඤති. මෙයා හිතනවා මේ ආස්වාද ප්‍රසවාසය මගේ. ඊළඟට වායන අභිනන්දිත මේ ආස්වාද ප්‍රසවාසය සතුටින් පිළිගන්නවා. තන් කිස්ස හේතු මොකක් නිසාද එහෙම? ඒ ඒ ඒ මොකක් නිසාද ආස්වාද ප්‍රසවාසය නිත්‍ය සුඛාත්ම වශයෙන් ගන්නෙ? තණ්හා දෘෂ්ටිමාන උපදින්නේ? ආස්වාද ප්‍රසවාසයේ ආත්මය තියෙනවා කියලා බහැගන්නේ? ආස්වාද ප්‍රසවාසය මගේ කරගන්නේ? ආස්වාද ප්‍රසවාසය සතුටින් පිළිගන්නේ ඇයි? බුදු පියාණන් වහන්සේ සඳහන් කරනවා අපරිඤ්ඤාතං තස්සාති වදාමි. එයා ආස්වාද ප්‍රසවාස කියන වායෝ ධාතුව අවබෝධ නොකර ගැනීම නිසා. එතකොට බලන්න අසෘතවත් පෘතග්ජනයා මේ ආස්වාද ප්‍රසවාස වායුව නিত্য සුඛාත්ම වශයෙන් අරගෙන තණ්හා දිට්ඨි මානුපදවමින් අභිනන්දනය කරමින් මම්මගේ කරමින් ආස්වාද ප්‍රසවාසයේ ආත්මය බැහැගෙන ඉන්නවා කියලා මේ හැම විපරීත සංකල්පයක් සහිතවම ජීවත් වෙන්නේ එයාට අස්ස ප්‍රසවාසය පිළිබඳව පිරිසිඳ දැනගත් ඥාණය නැති නිසා බලන්න ආස්වාස ප්‍රස්වාසය කියන්නේ ධාතුවක් නේ වායෝ ධාතුවනේ මම මුලින්ම සඳහන් කළා ධාතුව කියන්නේම සත්ත්ව පුද්ගල ආත්ම ස්වභාවයෙන් ශුන්‍යයි කියන අර්ථය කියලා. ඒතොරේ අවබෝධය නැති නිසා මොකද වෙන්නේ මෙයා වායෝ ධාතුව ආත්ම කොට සලකන කවුද පෘථග්ජනයා. ඉතින් අපේ පැත්තට දාලා බලන්න ඕන මටත් මෙහෙම සංකල්ප තියෙනවා කියලා. ඊළඟ බුදුරජාණන් වහන්සේ දේශනා කරන දේවේ දේවතෝ සංජානාති. ඒ මොකද්ද? මෙයා මේ පඨවි ධාතුව ගැන විතරක් නෙවෙයි, ආපෝ ධාතුව ගැන විතරක් නෙවෙයි, තේජෝ ධාතුව ගැන විතරක් නෙවෙයි, වායෝ ධාතුව ගැන විතරක් නෙවෙයි අර විදිහට හිතන්නේ. අපි හිතමු දැන් තාවතිංශය කියලා දිව්‍ය ලෝකයක් තියෙනවා. ඒ තාවතිංශය කියලා දිව්‍ය ලෝකෙ දෙවිවරු ඉන්නවා. මෙයා හිතනවා දේවේ දේවතෝ සංජානාති. ඒ දෙවියා කියන ස්කන්ධ ධර්ම ටික දිහත් මෙහා බලන්නේ වැරදි සහගතව. දිව්‍ය දිව්‍ය ආත්ම භාවයන් දිහා මෙහා බලන්නේ ඒ දෙවිවරු නිට්යයි. ඒ දිව්‍ය ලෝක ඒ දේවාත්ම භාව සැපයි. ඊළඟට ඒ දේවනිකායන් තුල ආත්මයක් තියෙන වෙලාවට දේවනිකායන් සුභයි කියලා හිතනවා. දේවේ දේවතෝ සංජානති කියන්නේ දේව නිකායන් මෙයා වැරදි ආකාරයට නිත්‍ය සුඛාත්ම වශයෙන් තමයි හඳුනගන්නේ කවුද? අසුතවත් පු탁ජනයා. ඊළඟ දේවේ දේවතෝ සංඤත්තා දේවේ මඤ්ඤති. ඒ නිසා මෙයාට දිව්‍ය ලෝක ගැන මොකද තියෙන්නේ? දෙවරු ගැන ආශාව තියෙනවා. දෙවරුන්ට උපාදාන වෙච්ච නැත්නම් අපේ රටවල් වල. ඔන්න බලන්න ගම්බාර දෙවියන් තණ්හා නැති වෙච්ච අය ඉන්නවා. හූනියන් දෙවියන්ට තණ්හා ඇති වෙච්ච අය ඉන්නවා. තව කවුද ඉන්නේ? කතරගම දෙවියන්ට තණ්හා උපාදාන ඇති වෙච්ච අය ඉන්නවා. විභීෂණ දෙවියන්ට තණ්හා උපාදාන ඇති වෙච්ච අය ඉන්නවා. සුමන සමන් දෙවියන්ට තණ්හා උපාදාන ඇති වෙච්ච අය ඉන්නවා. සත් දෙවිඳුන්ට තණ්හා උපාදාන ඇති වෙච්ච අය ඉන්නවා. තව කවුද? කඩවර දෙවියන්ට ඔය කාලි යකින්න කියලා හිමින්නේ බලන්න ඒ ඒ දේව විවිධ දේව කොට්ටාසවලට අල්පේසාක්කේවා මහේසාක්කේවා විවිධ දේව කොට්ටාසවලට තණ්හාවෙන් උපාදාන වෙලා බැඳිලා ඒ දෙවියන්ට මුකුත් කිව්වොත් කේන්තිත් යන චරිත සමාජේ නැද්ද? කොච්චර ඉන්නවද? එයාලා මොනව කියයිද? ආශ්‍රිතවත් පුතක් යනවා. එයාලට දිව්‍ය නිකායන් කියන්නේ අනිත් අනිත්‍ය දුක්ඛ අනාත්ම අසුබ කියන ස්වභාවයේ ස්කන්ධ ධර්මයෝ කියලා අවබෝධයක් නැති නිසා තමයි ඒ විදිහට තණ්හාවෙන් මඤ්ඤණා කරන්නේ. තණ්හාවෙන් විපරීත විදිහට හිතන්නේ. දැන් සමහර අය නැද්ද දිව්‍ය ලෝකවලට යන පින්කම් කරන දෙවරු අතරට ගිහිල්ලා පින්කම් මේ නිවන් දකින්න එහෙම තණ්හා කරන්නේ නැද්ද? ඇයි මේ ශාසනය දැන් තියෙන ධර්මය නෙවෙයි දධර්මයේද තියෙන්නේ? දැන් බැරිද අපිට නිවන් දකින්න? හරියට වීර වැඩුවොත්, හරියට ප්‍රතිපත් කරුවොත් පුළුවන්. එතකොට මෙහෙ කරගන්න පුළුවන් වැඩේ එහෙ ගිහිල්ලා කරනවා කියලා ඉන්න අය එහෙදි කරයිද? මෙහෙදි කරන්නේ නැත්නම් එහෙදි කරයිද? ඇයි මේ මෙහෙම වෙන්නේ එතකොට? ආන්න එයාට දෙවිවරු ගැන තියෙන නිත්‍ය සුඛ ආත්ම සංකල්ප නිසා එයා දිව ලෝක වලට දේව නිකායන මොකද කරන්නේ? තණ්හා කරනවා. ඉතින් ඒ ආශ්‍රය ගිහිල්ලා උපදින්න ආසාවෙන් ඉන්නවා. ඒ විවිධ දෙවිවරු තණ්හාවෙන් උපාදාන කරගෙන ඉන්නවා. දෘෂ්ටිය කියන්නේ ඒ දෙවිවරු මගේ කරගෙනත් ඉන්නවා. මගේ දෙවියෝ කියලා එක එක දෙවිවරු උපාදාන කරගෙන ඉන්නවා. දෘෂ්ටි. ඒ දේවත්වයේ තුල ආත්මීය සංකල්ප දකින්නවා. මාන කියන්නේ ඒ දෙවිවරුන්ට වඩා මේ දෙවිවරු මේ දෙවිවරු අර දෙවිවරු උසස් පහසක් වශයෙන් මනිනවා. මාන්නේ කියන්නේ මිනුමක් නෙමෙයි. මාන්නේ කියන්නේ උස් පහක් කොට දකින්නවා. කවුද? ආශ්‍රිතවත් පුතග්ජනය. ආශ්‍රිතවත් පුතග්ජනය දේවේ දේවතෝ සංජානාති කියන්නේ දෙවියන් නিত্য සුඛ ආත්ම වශයෙන් සංඥා විපල්ලාසයෙන් වැරදි හඳුනා ගැනීමෙන් දකින්නවා විපරීත හඳුනා ගැනීම. ඒ නිසා මොකද වෙන්නේ දේවේ දේවතෝ සංඥාත්තා දේවී මඤ්ඤති. එහෙම දකින්න නිසා මේ අර දෙවිවරු ගැන තණ්හා දෘෂ්ටිමාන ඇති වෙනවා. දේවේසු මඤ්ඤති. ඒ දෙවියන් තුල ආත්මයක් තියෙනවා කියලා දකිනවා. දේවතෝ මඤ්ඤති. එක්කෝ දෙවියන්ගෙන් බැහැර වූ යම්කිසි ආත්මයකටයි කියලා හිතනවා. දේවේ මේති මඤ්ඤති කියන්නේ දෙවියන් මගේ කියලා හිතනවා. දේවී අභිනන්දති ආන දිව්‍ය ලෝක දේවරු දේවනිකාය මොකද කියන අභිනන්දති විශේෂයෙන් සතුටු වෙමින් පිළිගන්නවා. සංකීෂ හේතු. ඇයි ඔය වගේ විපරීත සෙල්ලම් වෙන්නේ? අපරිඥාතං තස්සාමි වදාමි. දෙවියන් පිළිබඳ පිරිසිඳ නොදැකීම දෙවිවරු කියන්නේ අනිත්‍ය ස්වභාවයේ ස්කන්ධයෝමය, දුක්ඛ ස්වභාවයේ ස්කන්ධයෝමය, අනාත්ම ස්වභාවයේ ස්කන්ධයෝමය, අසුභ ස්වභාවයේ ස්කන්ධයෝමය කියලා යම් කෙනෙක් අවබෝධ කරගත්තොත් ওই සෙල්ලම් මුකුත් නෑ. අර බුදුරජාණන් වහන්සේ දාරුක්ඛන්දෝම සූත්‍රය සඳහන් කරන සමහර අය ඉන්නවා මේ දෙවියන් විසින් ගන්නවා කියලා. එතන දෙවියන් කියන එකට සමස්තයක් කොට ගන්න අමනුෂ්‍යයන් විසින් ගන්නවා කියලා. ඉගෙන ගඟක ගහගෙන යන කොටයක් අමනුෂ්‍යයන් නැත්නම් දෙවියෝ හරි යක්ෂයන් විසින් හරි ගන්න පුළුවන්නේ. අන්න ඒ වගේ කියන මේ නිර්වාණයට යන මේ ශ්‍රාවකයා දෙවියන් විසින් ගන්න පුළුවන් කියනවා. ඔන්න ඔහම සංකල්ප තියෙන තමයි ගන්න. දේවරු දේවනිකායන් නිත්‍යයි, සුඛයි, ආත්මයි, දේවරු තුල ආත්මයක් තියෙනවා ආදි වශයෙන් හිතන අසුතවත් පුතග්ජනේ තමයි දෙවියන් විසින් ගන්නව කියලා දාරුකන්දබ් සූත්‍රය සඳහන් කරනවා. එයා ඒ දෙවියන් දේවලෝක වල නතර වෙනවා. දේව නිකායන්හි හිර වෙනවා එයා. එතනින් එහාට එයාගේ අර ඉස්සරහට යෑමක් සිද්ධ වෙන්නේ නැති නිසා තමයි සඳහන් කළේ ගහගෙන යන කොටයක් දෙවියන් විසින් ගත්තා වගේ කියනවා නිවන් දකින්න අය මේ දේව නිකායන්ගේ තථාභූත ස්වභාවය අවබෝධ නොකරගත්තොත් එයාගේ ගමන එතර නතර වෙනවා. ඒකට මේ විදිහට බුදුරජාණන් වහන්සේ මේ 500ක් මාන්නය කියන දන්නවා කියලා හිතාගෙන ඉන්න මේ භික්ෂුන් වහන්සේලාට දේශනා කරනවා පඨවිය පිළිබඳව, ආපෝ ධාතුව පිළිබඳව, තේජෝ ධාතුව පිළිබඳව, වායෝ ධාතුව පිළිබඳව, දෙවියන් පිළිබඳව, මායයා පිළිබඳව, භ්‍රඥා පිළිබඳව, ආකාසඤ්ඤායතනය, විඥානංචායතනය, ආකින්චඤ්ඤායතනය, නේව සංඥා, නාසඤ්ඤායතනය, රූපායතනය, ශබ්දායතන, ගන්ධායතන, රසායතන, ස්පර්ශායතන රූප වේදනා සංඥා සංකාර ස්කන්ධ පංචස්කන්ධ සක්කාය ධර්ම පිළිබඳ සහ නිර්වාණයලත් අලලලා මෙන්න මේ අසුත්වර පෘථග්ජනයා ඒව දිහා බලන ආකාරය දකිනවා. සඳහන් කරනවා මේ අසුත්වත් පෘථග්ජනයා මේ නිවන දිහා බලන්නේ ආත්මයක් කියනවා. නිවන දිහා බලන්නේ ආත්මයක් කියන එකක් කියනවා. ඉතින් මෙන්න මේ විදිහට බුදුරජාණන් වහන්සේ මේ මූල පරියාය සූත්‍රයේදී විග්‍රහ කරනවා ස්වාමීන් වහන්සේලාට පින්වත් මහණෙනි ආශෘතවත් පුදග්ජනයා කියලා කෙනෙක් මේ ලෝකේ ඉන්නවා. එයා බුදු පසේබුදු මහරහතන් වහන්සේලා දකින්නේ අරියාණං අදස්සාවි අරේ ධම්මා අකවෝවිදෝ. ඒ කියන්නේ යාට මේ ආර ධර්මයේ හික්වෙන හැකියාව නැහැ. මේ දක්ෂතාවය නැහැ මේව තේරුම් ගන්න. අරේ ධම්මේ අවිනීත මේ ආර ධර්මයේ යා විනීත නැහැ, සම්වර නැහැ. අන්නේ ආයතකොට පඨවිය වේවා, ආපෝ ධාතු වේවා, තේජෝ ධාතු වේවා, දේවනිකා වේවා, බ්‍රහ්මනිකා වේවා ඒවා පිළිබඳ දකින්නේ නිත්‍ය සුඛාත්ම වශයෙන්. ඒ නිසා එයාට ඒවා ගැන මඤ්ඤණා හේවත් තණ්හා දෘෂ්ටිමාන තියෙනවා. එයා ඒ ඒ ස්වභාවයන් තුල ආත්මයන් තියෙනවා නැත්නම් ඒවායින් බැහැර ආත්මයන් තියෙනවා කියලා හිතමින් එයා සතුටින් අභිරන්දනය කරනවා. අපි පින්නතුන්ට මේක තේරෙන තැනකින්ම තමයි විග්‍රහ කරන්න. ආදරය කියන කාරණා ගමුකෝ. ආදරය කියන කාරණා මෙතනින් වැටෙන්නේ සතර ස්කන්ධවලට. දැන් බුදුරජාණන් වහන්සේ දේශනා කරන ඒකත්තං ඒකත්තතෝ සංජානාති. කියන්නේ වේදනා සංඥා සංකාර විඥාන කියන ස්කන්ධ දිහත් මෙයා බලන්නේ සංඥා විපල්ලාශය. කවුද? අසුතවත් පුතංකලයා. මේක බලන දැන් Tamanටත් වෙලා තියෙනවද කියලා. ඔන්න Tamanගේ හිතේ තවත් කෙනෙක් ගැන ආදරයක් ඉපදුනා කියන්නකෝ. තවත් කෙනෙක්ගේ හිතේ හරි Taman ගැන ආදරයක් තියෙනවා කියලා හිතන්නකෝ. ඒ ආදරය දිහා මෙච්චර කාලයක් බැලුවේ කොහොමද? තමන්ගේ හිතේ දරුවෝ ගැන හරි අම්මා තාත්තා ගැන හරි ස්වාමියා ගැන හරි භාර්යාව ගැන හරි නැත්නම් ඒ දකින කියන යම් කිසි කෙනෙක් ගැන හරි ආදරයක් ඉපදුනා නම් ඒ ආදරය දිහා බැලුවේ කොහොමද? ඒ ආදරයේ ස්ථිරයි කියලාද බැලුවේ? ඒ ආදරේ සැපක් කොට හිතුණද? ආදරේ හරි සැපක් තියෙන්නේ කියලා හිතුණද? ඊළඟට ඒ ආදරේ මගේ කියලා හිතුණද? එහෙනම් එතන ඉන්නේ ශේක පුද්ගලයේද පෘ탁 ජනයේද? පෘථග්ජනෙක්. මේ තියෙන්නේ ඒකත්තන් ඒකත්තතෝ සංජානාති. පෘථග්ජනයා මේ ආදරය ආදී සංඛාර ධර්ම දිහා බලන්නේ ඒක නිත්‍ය දෙයක්. ඒක හැමදාම ලැබෙයි. ඊළඟට ඒක මගේ මගේ ආදරේ. ඊළඟට අනේ කොච්චර සතුටද මට ලැබෙනවා නම් කොච්චර හොඳද. ආ අනිත් හැම චිත්තක්ෂ ආදරය කියන්නේ හැඟීමක් ලෝභය චිත්තක්ෂණයක් තුල ඇති වෙලා වෙනස් වෙලා කියලා යනවා. තප්පරයකට වඩා අඩු කාලයක් තුල ආදරය කියන හැඟීම ලෝභය ඇති වෙලා වෙනස් වෙලා නැති වෙලා යන තප්පරයකට වඩා අඩු කාලයක් තුල. ඒ ආදරය ගැන හිතන්නේ මොකද්ද? මේක හැමදාටම ලැබෙයි. අනිත්‍ය නිත්‍ය සංඥා කියන්නේ ඕකට. ඊළඟට ඒ ආදරය ගැන ඇති වෙන්නේ මිහිරක්. ඒ කියන්නේ මොකද්ද? දුක්ඛේ සුඛ සංඥා. ඒ ආදරේ මගේ කියලා හිතනවනම් අනත්තේ ආත්ම සංඥා. ඒ ආදරේ සුභ කොට දකින්න සුභ දෙයක් වශයෙන් දකින්න අසුභේ සුභ සංඥා. පෘථග්ජනයේක ලක්ෂණය. ඒකත්තං ඒකත්තතෝ සංඤත්තා ඒකත්තං මඤ්ඤති. මේ ආදරය මෙයා නිත්‍ය සුඛ ආත්ම සුභ වශයෙන් ගන්නව විතරක් නෙවෙයි. ඒ නිසා මෙයාට තණ්හා, දිට්ඨි, මාන කියන විපරීත හැඟීම් උපදිනවා. බලන්නේ ආදරය ගැන තණ්හාවක් ඇති වෙන්නේ නැද්ද? ඒක පොඩි තණ්හාවක්ද? ඒක ගිජුකම. ඒක කෑදරකමක් කිව්වොත් වරදක් නෑ. ආදරයට ගොඩාක් අය කෑදරයිද නැද්ද? තණ්හාවේ බලවත් තත්ත්වය. අන්න බලන්න. අර ආදරය වැරදි ආකාරයට ගැනීම නිසා නිත්‍යසුඛ ආත්ම වශයෙන් මෙයාට ඔන්න මඤ්ඤණාව උපදිනවා. ඒ ආදරය පිළිබඳ තණ්හාව. දිට්ඨිය කියන්නේ ඒකත් මඤ්ඤණාවක් විපරීත හැඟීමක්. ඒ ආදරේ මගේ මගේමයි කාටවත් අයිති වෙන්න බෑ. මට විතරමයි ආදරේ. කොච්චර වැරදි අදහසක්ද ඒක. ඊළඟට මාන්නය තියෙනවා. මම කොච්චර ආදරේ ලබන්න පින් කරපු කෙනෙක්ද? මන් තරම් මේ ලෝකේ ආදරය තුලින් සැප ලබන තවත් කෙනෙක් නැතුව. එයා ලෝකෙට සාපේක්ෂව හිතන ලෝකයේ තුල එයා උඩ යනවා. ඒක තමයි මාන්නේ කියන්නේ. අනිත් අය පහතට දාලා මන් තරම් පින් වන්තයෙක් මෙහෙම ආදරයක් ලබන්න. මන් තරම් පින් වන්තියෙක් මෙහෙම ආදරයක් ආන්න මාන්නේ. කවුද උන් හිතන්නේ? පු탁ජනයා. ඊළඟ සඳහන් කරනවා ඒකත් තස්මින් මඤ්ඤති. එයා හිතනවා ආදරය තුල ආත්මයක් තියෙනවා. එහෙම කියන්නේ ඒ ආදරය තුල මං ජීවත් වෙනවා කියලා කියන්නේ නැද්ද? ආනාත්මීය සංකල්ප. මගේ ආදරය තුල එයා ජීවත් වෙනවා. මේ මේ තව හේතුත් දාගෙන මේක ඇතුළට. දැන් මේ පැත්තේ උපදින ආදරය තුල මෙයා හිතනවා එයා ඉන්නේ මේක ඇතුලේ. එයා ඉන්නේ මේක ඇතුලේ. يعني ඒ ආත්මෙ තියෙන මේ මේ ආදරය ඇතුලේ. හොඳටම අවුල්ද නැද්ද? හොඳටම අවුල්. ඒකයි විපරීත කියන්නේ මඤ්ඤණා කියන්නේ. ඊළඟට හිතන දැන් අර පැත්තේ Taman ගැන ආදරයක් කියලා මෙයා හිතනවා එයාගේ ආදරය තුල මම ඉන්නවා. ඒ ආදරය තුල ඔන්න දාලා බැලුවා Tamanගේ මේ ආත්මය. මගේ ආදරය තුල ඒ ආත්මය තියෙනවා එයාගේ ආදරය තුල මම ඉන්නවා හොඳටම වුණා මඤ්ඤණ ඒකත්තතෝ මඤ්ඤති මෙයා හිතනවා ආදරයෙන් බැහැරව හරි මේ ආත්මය තියෙනවා ඒ කියන්නේ ආත්මය ඒ ආදරයෙන් විඳිනවා ආදරයෙන් බැහැර විඳින එහෙම නැත්නම් හිතනවා ඒකත්තම් මේති මඤ්ඤති ඒ ආදරය මගේ කරලා හිතනවා ඒකත්තන් අභිනන්දති ඒ ආදරය දුකෙන්ද පිළිගන්නේ? අභිනන්දති නන්දති කියන්නේ සතුට වෙනවා කියන්නේ අභි කියන්නේ විශේෂ කියන එක. ඒ අභිධර්ම කියන්නේ විශේෂ ධර්මයනේ. අභිනන්දති කියන්නේ විශේෂයෙන් සතුට වෙනවා. උද්දාමයටපත් වෙනවා. ආදරය හැමෝම. කවුද? අශ්වතුවක් පුතක් යනවා. මේ පඨවි ධාතු, ආපෝ ධාතු, තේජෝ ධාතු, වායෝ ධාතු, දිව්‍ය ලෝක, මායයා, බ්‍රහ්මයා විතරක් නෙවෙයි මේ ස්කන්ධ මේ වේදනා, සංඥා, සංකාර ආදී මේ හැම දෙයකම සත්‍ය නොදකින අශ්‍රතවත් පෘථග්ජනයා ආදරය හමු වීම මොකද කරන්නේ? විශේෂයෙන් සතුට වෙනවා, උද්දාමයටපත් වෙනවා, ඉල්පෙනවා, පාවෙනවා. සංකීෂ හේතු. ඇයි අපරිඥාතං තස්සාත වදාමි. පින්වත් මහණෙනි, එයා ඒ ආදරය පිළිබඳ පිරිසිදු අවබෝධ කරගෙන නැහැ. සමහර අයට වයසට ගියත් ආදරය ඕනද නැද්ද? අවුරුදු 50යි තාම ආදරය හොයනවා. අවුරුදු 60යි තාම ආදරය හොයනවා. අවුරුදු 70යි තාමත් ආදරය හොයනවා. අවුරුදු 80යි තාමත් ආදරය හොයනවා. ඇයි ඒ? අසුතවත් පුතක් යන භාවය. එයා දන්නේ මේ ආදරේ අනිත්‍ය ස්වභාවය එකක්, දුක් ඇති කරන එකක්, අසුබ ස්වභාවය එකක්, අනාත්ම ස්වභාවය එකක් කියලා. ඒ නිසා යාට යගෙන තණ්හා දිත්‍තිමාන ඇති වෙලා ඒවා තුල ආත්මය ඇත කියලා හිතනවා. ඒව මගේ කියලා හිතනවා. ඒව සතුටින් පිළිගන්නවා. ඉතින් මොකද කරන්නේ? දුක ඇරෙන්න වෙන දෙයක් නෑ. තමන්ගේ හිතින් අහලා බලන්න මේ ආදරය කියන සංකල්පය නිසා තමන් කොච්චර දුකටපත් වෙනවද? අන්න පෘථග්ජනයේ ලක්ෂණය. ඉතින් මේ විතර බුදුරජාණන් වහන්සේ පළවෙනි කොටසේ සඳහන් කරනවා අශෘතවත් පෘථග්ජනයාගේ ස්වභාවය දෙවනුව සඳහන් කරනවා ශේක පුද්ගලයාගේ ස්වභාවය. මූලපරියාය සූත්‍රය සඳහන් කරනවා අර භික්ෂුන් වහන්සේලා 509 දෙනාට ශේක පුද්ගලයාගේ ස්වභාවය කොහොමද? එයා කොහොමද පටවිය අඳුනගන්නේ? එයා කොහොමද ආපෝ ධාතු අඳුනගන්නේ? එයා කොහොමද තේජෝ ධාතු අඳුනගන්නේ? එයා කොහොමද වායෝ ධාතු අඳුනගන්නේ? දැන් ශේක කියන්නේ සෝතාපන්න භාවයේ ඉඳලා ඉහළ ටික. අරිහත්ත්වයට මෙහා සෝතාපන්න භාවයට එහා ටික. සකුරුදාගාමි අනාගාමි. සකුරුදාගාමි අනාගාමි කියන මේ ටික. දැන් සෝතාපන්න ශ්‍රාවකෙක් ගමු. දැන් සෝතාපන්න ශ්‍රාවකයාට ප්‍රහාණය වෙන සංයෝජන ධර්ම තුනක් තියෙනවා. සක්කාය දිට්ඨි, විචිකිච්ඡා, ශීලබ්බත, පරාමාස. සෝතාපන්න ශ්‍රාවකයාට ප්‍රහාණය වෙනවා දිට්ඨිය. දිට්ඨිය කියලා කියන්නේ පටවිය තුල ආත්මයක් ඇත කියන සංකල්පය, වේදනාව තුල ආත්මයක් ඇත කියන සංකල්පය, සංඥා සංකාර විඥානය තුල ආත්මයක් ඇත කියන සංකල්පය මේවායින් බැහැරව හෝ ආත්මයක් ඇත කියන යම්තාක් දෘෂ්ටි තිබ්බනා. සක්කාය දිට්ඨිය ආදී සියලුම දෘෂ්ටි ප්‍රහාණය වෙනවා සෝතපන්න වීමත් එක්ක. එතකොට දැන් අපි ඉස්සෙල්ලා සඳහන් කළා කතා කළා පුරුතඥ කෙනාට මේ පඨවි ධාතු ආපෝ ධාතු ආදී නිත්‍ය සුඛ ආත්ම වශයෙන් ගැනීම තුළ ඇති වෙනා මඤ්ඤණා තුනක් විපරීත හැඟීම් තුනක් ඇති වෙනවා තණ්හාව, ditthිය, මානය. දැන් සෝතාපන්න ශ්‍රාවකයා ශේක පුද්ගලයා ගැන කතා කරනවා එයාගේ ditthිය නැති වෙනවා කියලා. එතකොට මොකක්ද ඉතුරුලා තියෙන්නේ? තණ්හාවත් මානයත්. ඒක හරිනේ. සෝතාපන්න ශ්‍රාවකයාගේ තණ්හා ප්‍රහාණය වෙලා නැහැ. මානය ප්‍රහාණය වෙලා නැහැ. හැබැයි ditthිය කියන එක ප්‍රහාණය වෙලා. ඒ නිසා යාට මොකද වෙන්නේ? එයා කවදාවත් මේ ලෝකේ තමන්ගේ කියලා මේ අපි සාමාන්‍යයෙන් ගන්න කෙස් ලොම් නිය දත් හම් මස් කියන පටවි කොටස්. ඒ වගේම ගලායන ශරීරයේ තියෙන ආපෝ කොටස්. ශරීරයේ තියෙන විවිධ උෂ්ණ තේජෝ කොටස්. ශරීරයේ තියෙන ආස්වාද ප්‍රස්වාස ආදී වායු කොටස් වල ආත්මයක් තියෙනවා කියලා සංකල්පයක් ඇත්තේම නැහැ. එවැනි සංකල්පයක් උපදින ස්වභාවයවත් නැහැ. දෙත්තානුසයත් ප්‍රහාණය කළා. ඒ කියන්නේ මේවායේ ආත්මයක් තියෙනවා කියලා අදහසක් එන්නවත් බැරි විදියට ඒ වැරදි දෘෂ්ටි ප්‍රහාණය වෙලා. ඊළඟට එයාට ආදරය ගැන ආදරේ ආත්මයක් තියෙන ආදරේ මගේ කරගන්න පුළුවන් ආදරේ සදාකාලිකයි කියලා කවදාවත් අදහස තියෙනවා. ඒ නිසා ආදරේ නිසා දුක් විඳින කෙනෙකුත් නෙවෙයි. එතකොට හොඳට තේරුම් ගන්න ඕනේ දැන් අශෘතවා පෘථග්ජන කියන කෙනාගේ සංඥා විපල්ලාශ නිසා එයා තණ්හාවෙන් දුක් විඳිනවා, ditthිය නිසා දුක් විඳිනවා, මාන නිසා දුක් විඳිනවා. හැබැයි සෝතාපන්න එහෙම නැත්නම් ශේක තත්වයටපත් වෙන සහ එතනින් ඉහළින් උත්තමයෝ ආර්ය උත්තමයෝ ditthිය නිසා දුක් විඳින්නේ නැහැ. එතකොට කෙනෙකුට හිතෙන්න පුළුවන් තණ්හා මාන නිසා දුක් විඳිනවද? එයාලගේ තණ්හා මාන මේ මූල පරියාය සූත්‍රයේ දේශනා කරනවා ඇත්තේත් නෑ නැත්තේත් නෑ වගේ කියලා. තණ්හා මාන ආදී ක්ලේශ ධර්මයෝ ඇත්තේත් නෑ නැත්තේත් නෑ වගේ කියලා බුදුන් වහන්සේ දේශනා කරන්නේ. ඒකේ අර්ථය තමයි මෙයාලට තණ්හා මාන ආදී නිසා දුක් ඇති වෙන ස්වභාවය හරීම සීමිතයි. තුනී වෙලගේ ස්වභාවයක් තියෙනවා. තණ්හා මාන ආදී ක්ලේශ ධර්මය. සම්පූර්ණයෙන්ම සමුච්ඡේද ප්‍රහාණයක් වෙලා නැහැ. හැබැයි අර විදර්ශනා ආදී තුලින් පදංග වශයෙන් මේවා යටපත් වෙලා තමා තියෙන්නේ. ශේක පුද්ගලයාගේ. ඊළඟ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා තුන්වෙනි කොටස කීනාශ උතුමන්ගේ ස්වභාවය. කීනාශ උතුමන්ගේ ස්වභාවය තමයි කින්නත් මේ ඒ කීනාශ උතුමන් වහන්සේලා පටිවි ධාතුව පටිවි ධාතුව විදියටම ආපෝ ධාතුව ආපෝ ධාතුව විදියටම තේජෝ ධාතුව තේජෝ ධාතුව විදියටම මාරයා බ්‍රහ්මයා ආකාසඤ්ඤායතන ආදිය රූපායතන, සතර ස්කන්ධ, පංචස්කන්ධ, සක්කාය ධර්ම ආදී මේ හැම දෙයක්ම අනිත්‍ය වශයෙන්, දුක් වශයෙන්, අනාත්ම වශයෙන්, අසුභ වශයෙන් පිරිසිදු දැකපු තුන් වහන්සේලා. උන්වහන්සේලාගේ තණ්හාවක් නැහැ, ditthියක් නැහැ, මාන්නයක් නැහැ. ඒ තුන් වහන්සේලාට. සඳහන් කරනවා පටවිය පටවිය ලෙස විශිෂ්ට ඥානයෙන් රහතන් වහන්සේ දැකගත්තු කියලා. ඒ නිසා තණ්හා දෘෂ්ටිමාන සියල්ල ප්‍රහාණයි. ඊළඟට සඳහන් කරනවා තථාගතයන් වහන්සේ. තථාගතයන් වහන්සේගේ ප්‍රධාන ලක්ෂණ දෙකක් සඳහන් කරනවා. තථාගතයන් වහන්සේට තණ්හා දෘෂ්ටිමාන නැහැ. ඇයි? උන්වහන්සේ පටවිය පටවිය වශයෙන් පිරිසිදු අවබෝධ කළා. ඒ විතරක් නෙවෙයි තවත් කෙනෙක්ගේ උපකාරයක් නැතුව ඒ පටවිය අවබෝධ කළා. ඒක රහතන් වහන්සේට වඩා වෙනත්ම ලක්ෂණයක්. ඒකට කියනවා ඒ නිසා කියනවා සම්මා සම්බුද්ධත්ව කියන වචනේ. සම්මා සම්බෝධිය සම්මා සම්බුදුවරයන් වහන්සේ කියලා අපි සඳහන් කරනවා. ඉතින් මෙන්න මේ විදිහට මේ මූල පරියාය සූත්‍රයේ පින්නත්නි තුන් ලෝකයේම පිළිවෙලකට සකස් කළා. බුදුරජාණන් වහන්සේ බලන්න පඨවි ධාතු, ආපෝ ධාතු, තේජෝ ධාතු, වායෝ ධාතු ඊළඟට දේවනිකායන්තික පෙළගස්සලා මායя, බ්‍රහ්මයා, ආකාසඤ්ඤායතන ආදී මේවා පෙළගස්සලා පෙළගස්සලා පෙළගස්සලා තුන් ලෝකෙම එකින් එකට තේරුම් කළ දෙනවා. පෘථග්ජනය කොහොමද මේව දකින්නේ? සෝතාපන්න කෙනා කොහොමද මේව දකින්නේ? ඊළඟට සකු르දාගාමි අනාගාමි කෙනා දකින්නේ කොහොමද? ඊළඟට තීනාශව මහරහතන් වහන්සේ මේව දකින්නේ කොහොමද? සම්මා සම්බුදු ප්‍රයාණන් වහන්සේ උන තමන් වහන්සේ මේව දකින්නේ කොහොමද? මෙන්න මේ විදිහට දේශනාව සිද්ධ කරගෙන ගිහිල්ලා අවසන් කරනවා. දේශන අවසාන සඳහන් කරනවා අර ස්වාමින්වහන්සේලාට මේ දේශනාව සතුටින් අනුමෝදන් වෙන්න බැරි වුණා කියලා. මොකද සම්මා සම්බුදුරන් වහන්සේ නමක් මේවා තාම ගැඹුරින් ගැඹුරින් මේවා පුළුල්ව විග්‍රහ කරනවානේ. දැන් අපි මේ දේශනා කළේ සංක්ෂිප්තයක්. නමුත් එදා බුදුරජාණන් වහන්සේ ඒකල දේශනාව මේ පැයකට සීමා වෙන එකක් මේක. දීර්ඝ දේශනාවක්. ඒකේ සංක්ෂිප්තයක් තමයි මහරහතන් වහන්සේලා ත්‍රිපිටකයේ ග්‍රන්ථාරූඪ කළ තියෙන්නේ. ඉතින් මේ දේශනාව අවසාන සඳහන් කරනවා අර අපි දන්නවා කියලා මාන්නෙන් හිටිය ස්වාමින්වහන්සේලාට සතුටින් අනුමෝදන් වෙන්න බැරි වුණා මේ දේශනාව. ඇයි? තේරුන්නේ නැහැ. ආන්න මාන්නේ නැතු මෙතන. ඊට පස්සේ මම නොදන්නවා කියන අදහසේ පිටලා උන්වහන්සේලා ප්‍රතිපත්ති පුරන්න පටන් ගත්තා. ඊටාම කෙටි කලකින් පටවිය පිරිසිඳ දැනගෙන ආපෝ ධාතුව පිරිසිඳ දැනගෙන මොකද උනේ? ස්කන්ධ ධර්මය පිරිසිඳ දැනගෙන රහත් වුණා කියලා මජ්ක්‍ධිම නිකායේ පපංච සූදනීගේ නටුවාවේ සඳහන් කරලා තියෙනවා. ඉතින් අදට નિયમિત දේශනා මෙතකින් අවසන් වෙනවා. අපි දැන් දින කිහිපයක ඉඳලා මජ්ක්‍ධිම නිකාය කියන උතුම් හස්තසාර ග්‍රන්ථයේ මූල පණ්ණාශක මධ්‍යම පණ්ණාශක උපරි පණ්ණාශක කියන ග්‍රන්ථ රත්නයන්හි තියෙන සූත්‍ර 152ම දේශනා කරන්නට සාකච්ඡා කරගෙන අද තමයි ඔන්න මජ්ක්‍ධිම නිකායේ මූල පණ්ණාසිකය කියන පළවෙනි පොතේ මූල පරියාය කියන පළවෙනි සූත්‍රය සාකච්ඡා කළේ දේශනා කළේ. ඉතින් අපි ආරාධනා කරනවා පින්වත්නි අපිට සීලය තුල නතර වෙලා ඉන්න තුන දානය තුල නතර වෙලා ඉන්න තුන යම් කිසි සාමාන්‍ය සමත විපස්සනාවක නතර වෙලා ඉන්න තුන පටවිය පටවිය වශයෙන්ම අවබෝධ කරගන්න වැඩ පිළිලක් තියෙනවා. ආපෝ ධාතුව ආපෝ ධාතුව වශයෙන් පිරිසිදු දැක ගැනීමේ වැඩපිළිවෙලක් කරන්න වෙලා තියෙනවා. ස්කන්ධ ධාතු ආයතන ආදී ස්කන්ධ ධාතු ආයතන වශයෙන්ම අනාත්ම ධර්ම විදියට පිරිසිදුව දැනගන්නට අපිට කළ යුතු මහා වැඩපිළිවෙලක් තියාගෙන මේ ජීවත් වෙන්නේ. ඉතින් ආරාධනා කරනවා දවසින් දවස අපිත් එක්ක එකට එකතු වෙන්න. හෙට දවසේ මූල පණ්ණාසිකේ දෙවෙනි සූත්‍රය අපේ ගෞරවනීය තවත් ස්වාමීන් වහන්සේනම දේශනා කරන්න සූදානමින් ඉන්නවා. ඉතින් එකතු වෙන්න නොතේරෙන දැන් පොත්පත්වල ලියා ගන්න පුළුවන් නම් මේ මජ්ක්‍ධිම නිකායේ මූල පණ්ණාසකය ග්‍රන්ථය අරගෙන හදාරන්න ඒ තුලින් බහුසුත ධර්මදර විනේදර වික්ත විනීත විශාරද පරමත ධර්මයෙන්ම බැහැර කරන උතුම් ශ්‍රාවකෙක් විදිහටම මේ ජීවිතේ කටයුතු කිරීමට අවශ්‍ය ශක්තිය ධෛර්යය පිණිතුන්ට තුනුවන්ගේ අනන්ත ආශිර්වාදයෙන් ලැබේවා කියන ප්‍රාර්ථනාවෙන් දේශනාව මෙතන අවසන් කරනවා හැම දිනකටම දරුවා. ආකාසත්තාච බුම්මත්තා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු ශාසනං ආකාසත්තාච බුම්මත්තා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු දේශනං ආකාසත්තා ච බුම්මත්තා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්칸තු මම් පරන්ති හැමදෙනාටම සිරුවස්